නමෝ බුද්දාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා සදා රූපాయని ඔස්සේ මෙන්ම ලක්විරුවන් විදුලිය ඔස්සේ අද දවසෙත් අපි මිලිඳු රාජ ප්‍රශ්නේ උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊටම දයාවෙන් ඔබම නැගෙනවා. ඉතින් මිලිඳු රාජපක්ෂේ නිසා ඔබටත් මටත් උතුම් දහම් කාරණා අවබෝධ කරගන්න, අනුමෝදන් කරගන්න අවස්ථාව ලැබුණා වගේම එදිනදා ජීවිතේ ජීවිතයේ ධර්මානුකූලව අර්ථවත් කරගන්නේ කොහොමද? දහමට අනුව ජීවිතය පවත්වා ගන්නේ කෙලෙසද ආදි වශයෙන් මේ කාරණා පිළිබඳවත් පුළුල් අවබෝධයක් ලබා ගන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට කරුණු කියලා දුන්නා. ඉතින් අද දවසෙත් අපට අවස්ථාව දෙනවා. උන්වහන්සේ පින් දීලා මේ උතුම් දහම් කාරණා දැනගන්න අපි ඒ සඳහා අවස්ථාව උදා කරගනිමු. මුලින්ම අපි අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා මේ සියලු කාරණාවල ලාභය ඔබටත් මටත් අත් වෙන්නේ. ඒත් එක්කම සිහිපත් කරන්නම් අද දවසේ මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සාධාරණ පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ නාරන්වල වැලිමේරිය පදිංචි පින්වත් රවිෂණ වික්‍රමසිංහ මහත්මයා විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වත් මහත්මයා අපි තාම මෙත් සිතින් ශ්‍රීපත් කරගෙන සදාම් පිළිසඳර ආරම්භ කරමු. අද දවසෙත් අපට කරුණාවෙන් මේ උතුම් සදාම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ ශ්‍රද්ධා ශීල අපේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ අපි පාද අභිවන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා අවසරයි ස්වාමීනි නමෝ බුද්ධාය අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්තයා අපි මේ දවස්වල කතා කරමින් ඉන්නේ මිලින්ද ප්‍රශ්නය නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳ රජුව අහන ප්‍රශ්න. එහෙමයි. ඊළඟට අපි තේරුම් ගන්න ඕන එකක් තමයි මේ ප්‍රශ්න රජුව අහන්නේ උපකල්පනය කළා. එහෙමයි. කියන්නේ අනාගතයේ මිත්‍යා දෘෂ්ටිකයෝ බුද්ධ ශාසනයේ තියෙන වචන අරගෙන ප්‍රශ්න හදයි. ඒකට ඒවට උත්තර දෙන්න වික්ත ප්‍රතිබල වික්ෂුන් වහන්සේ නමක් පහළ වෙනව අඩුයි. ඉතින් ඒ නිසා නාගසේන මහරහතන් වහන්සේ වගේ මහා ධර්මදර ප්‍රතිභාන ශක්තිය යුතු උත්මයෙක් ඉන්න වෙලාවේ මම මේවට උත්තර අරන් තියා ගන්න ඕන කියලා. එතකොට මහත්තයා ඉස්සෙල්ලාම දැන් අදටත් අප්‍රකට කාරණාවක් තියෙනවා. ඒ තමයි මිලින්ද රජුරුවන්ගෙන් මේ ප්‍රශ්න වෙච්ච සාකච්ඡාව කොහොමද පාළියට ආවේ කියලා. එහෙමයි. දැන් ඔච්චර වමනාවක් තිබ්බ රජ්ජුරුවෝ, ඒ වගේ ඔච්චර මතක ශක්තියක් තියෙන රජ්ජුරුවෝ මම හිතන්නේ රජ්ජුරුවෝම මුල් වෙලා ඒ ඇතිවෙච්ච සාකච්ඡාව එක්කෝ ඇයි මේ සාකච්ඡාවට එක්කෝ රජ්ජුරුවන්ගෙන් එන්න ඕන නැත්නම් නාගසේන මහරහතන් වහන්සේගෙන් එන්න බෑ මෙහෙම මෙහෙම සිද්ධ වුණා කියලා. ඒතර රජ්ජුරුවම මේක ලේඛනගත කරන්න ඇති. ඒක අපිට තේරෙන්නේ කොහොමද කියලා කියන්න. එහෙමයි ස්වාමී. එතකොට මම දැක්ක කොයි හරි පොතක තිබ්බා මේ මිලිඳු රාජ ප්‍රශ්නේ ගැනම තිබ්බ අර්ථ විවරණේට මේ ක්‍රිස්තු පූර්ව 200ත් 300ත් අතර කාලේ තමයි මේ මිලිඳු රාජ ප්‍රශ්නේ පාලියට නැගුණේ කියලා. ඒත් අපිට කොහොමද කියලා ඒක කියන්න මට තේරුම්න්නේ නැහැ. ඉතින් කොහොම හරි ඒ මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහන ප්‍රශ්න හරි අපූරුයි. අනිත් එක තමයි රජතුමාට තිබ්බ ඥානය, සූත්‍ර නවාංග ශාස්ත්‍රීය ශාසනය පිළිබඳ තිබ්බ දැනුම හරි අපූරුයි. හැබැයි මේ මේකෙත් අහද්දින් තියෙන කාරණාවක් තමයි ඒ රජුරෝ අහන හැම ප්‍රශ්නයක්ම ධර්ම විනයට අදාළ ඒවා. කියන්නේ අත්‍රිපිටකයේ තියෙනවානේ සූත්‍ර විනය අභිධර්ම කියලා. එතකොට රජ්ජුරුව මුල් වෙලා අභිධර්ම කාරණා අහන්නේ. රජ්ජුරුව හැම වෙලාවෙම අහන්නේ සූත්‍රයි විනයයි. ස්වාමිනේ මොකක්ද ඒ කාරණා? ඒකම තේරෙන්නේ මට. ඉතින් කොහොමද කියලා එතකොට දැන් අද දැන් අද අපි මේ ගත්තොත් එහෙම මේ කාරණාවේදී රජුරුව අහනවා අපේ නාගසේන මහරහතන් වහන්සේගෙන් ස්වාමිනී නාගසේනයන් වහන්ස තථාගතයන් වහන්සේ වදාළ නේද මේ ධම්ම විනයෝ මේ භික්කවේ විවටෝ විරෝචිත විරෝචිතිනෝ පටිච්චන්නෝ ධර්ම විනයයි විවෘත වුණාමයි බබලන්නේ වැහුනොත් නෙවෙයි කියලා. එහෙමයි ස්වාමීනි. ඒකට එහෙම කියනවනේ බුද්ධ දේශනාව. බුද්ධ දේශනාවක් තියෙනවා වැහුනොත් බබලනේවා. ඒ වගේ විවෘත වුණොත් බබලනේවා. ස්ත්‍රිය ශරීරය වැහුණාට පස්සේ බබලන්නේ. මිත්‍යා දෘෂ්ටිය වැහුණාට පස්සේ දැන් මන්තරේම හැංගෙන තරමට. දේවාල හැංගෙන තරමට බබලනවා. හෙලිදරව් වුණොත් කාරණාවක් නැහැ. හෙලිදරව් වුණොත් ඒක බබලන්නේ නැහැ. ඒකනේ අර ගුරු මුස්තිය පරම්පරාවෙන් යන විදිහට එහෙම හැදෙන්නේ ඒවා. ඊට පස්සේ ඉරහඳ කියන්නේ වැහුණොත් නෙමෙයි බබලන්නේ. විවෘත වෙනවා. ඊට පස්සේ ඉරහඳ විවෘත වුණොත් බබලනවා ඊළඟට ධර්ම විනය විවෘත වුණොත් බබලනවා එහෙමයි ස්වාමී. ඒකට ධර්ම විනය විවෘත වුණොත් බබලනවා කියන එක තේරුම් ගන්නම කාරණාව තමයි අනිත් කාරණාවයි තමයි ඉරහඳ විවෘත වෙන්න විවෘත වෙන්න බබලන්නේ. ඒ වගේ තමයි ධර්මයේ විවෘත වෙන්න විවෘත වෙන්න බබලන්නේ. දැන් අපි බලමු මිලින්ද රාජ ප්‍රශ්නේ ඕන මේ මිනිස්සුන්ට අහන්න ලැබුණා. ඊට පස්සේ නේද මේක මොකද්ද මොකද්ද කියලා හොයාගෙන යන්නේ. ඊට ගෙවල් මිලිඳු රාජ ප්‍රශ්නේ මිලිඳු රාජ ප්‍රශ්නේ කියලා යනවා. ඊට ළමයි බලනවා මොකද්ද මේ මිලිඳු රාජ ප්‍රශ්නේ. දැන් අපේ ගෙවල් වල ඉස්සර ඕවා කතා වුන්නේ ඒ නිසා අපිට උවමනාවකුත් නැහැ මිලිඳු රාජ ප්‍රශ්නේ බලන්න. අහන්නවත් පොතක් හොයාගන්නවත් කිසිම උවමනාවක් නැහැ අපේ කන්වල දේව ඇහුන්නේ නැහැ. එහේ ස්වාමීනි. හැදිරි නේද? නමුත් දැන් ඒක ඇහෙන නිසා යම් પરම්පරාවකට දැන් මිලිඳු රාජ ප්‍රශ්නේ යනවා. විවෘත වුණ නිසා. ස්වාමීනි මේ අවුරුදු ගණනාවකින් වෙන්නේ නැති නේද අවුරුදු ගණනාව කියන්නේ බොහෝ කාලයකට පස්සේ දැන් මිනුදු රාජ ප්‍රශ්නේ සිංහලට පරිවර්තනය කළාට පස්සේ ගොඩාක් පොත් මිනිස්සු අතරට ගියානේ. නමුත් මිනිස්සු අතරට ඒ පොත් ගියාට ඒක කතා වුනේ නැත්තේ මේකේ භාෂාව වියත් භාෂාව. ඒතර වියතුන් අතරට ගියේ. ඒතර වියත් කියන අයත් මිලිඳු රාජ ප්‍රශ්නේ දිහා බැලුවේ තමන්ගේ ඥාණයෙන් මිසක ශ්‍රද්ධාවෙන් නෙවෙයි. එහෙමයි. ඒකනේ මිලින්දර නාගසේන මහරහතන් වහන්සේ කියපු කාරණාවටම ප්‍රතිවිරුද්ධ කාරණා දාලා තියෙන්නේ. නාගසේන මම දැක්ක සමහර තැන්වල ඒ වියත්තු මේවා විස්තර අර්ථ කතා ලියලා තියෙන්නේ නාගසේන මෙසේ කියයි. හරියට අයියාගේ පුතා වගේ. ඒ අපේ නා මෙච්චර මහා පටිභාණයක් තියෙන මහා ඥානී ඒ පටිසම්භිදාවෙන් යුත් වූ පටිභාන ශක්තියෙන් හිමි මහර සිව්පිලිසින් වියාපත් මහරහතන් වහන්සේට එහෙම නමකින් කතා කරන්න මේ කෙලෙස් සහිත කසද අපි කවුද? ස්වාමීනි අපි ඉගෙන ගත්තේ අර සෝවන් වුණු පුද්ගලයාත් පැවිදි භූමියේ ඒ අතර සාපේක්ෂ වෙනස මේ පැවිදි භූමියේ උත්තරම භාවයේ ඔබ අංශ අපිට කරණ කියලා දුන්නා. ඒක තමයි ඒක තමයි. අර සෝවාන් වෙච්චයත් වඳිනවා කියලානේ. ඒක තමයි ඥානෙ වැඩි වුණාට පස්සේ. ඒකට මිලින්ද ප්‍රශ්නෙත් වියතුන් අතරට ගියේ ඒ ගියාට පස්සේ ඒ වගේත් ඇදකුද හෙව්වා. එහෙමයි සාමි. ශ්‍රද්ධාවෙන් මිනිස්සු අතරට විවරණය කරන්න ඉදිරිපත් වුණේ නැහැ කවුරුත්. ඉතින් ඒ අතර තමයි අපිට අපේ ලොකු ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා ඒ උන්වහන්සේ මේ මේ පොත්පත් ලියද්දී අතපය මේ රිදෙනවා කියනවා. අපිට සමහර වෙලාවට ඇවිල්ලා කියනවා සමහරව ලියලා ලියලා අත මෙහෙම දිගෑරගෙන ඉන්නවා ටිකක් වෙලා මේ ඊට පස්සේ සමහරලාට උන්වහන්සේම තෙල් ගා ගන්නවා. ඉතින් එහෙම කරගෙන තමයි මේවා ලියන්නේ. අනේ එහෙමයි සාරා. ඔව් ඉතින් ඒ නිසා මේවා අපිට ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙන්න උන්වහන්සේගේ ඒ උත්සාහය අපතේ ගියේ නෑ. ඒ තමයි දැන් ලක්ෂ ගාණක් මිනිස්සු අහනවා මේක. එහෙමයි ස්වාමීනි. කියවනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ අතර දෙන එක මේ ජීවිතේට විතරයි. එහෙමයි. මේ ජීවිතේට විතරයි. ආයේ කවදාවත් සසරට මේ දුක් උන්වහන්සේට එන්නේ මේ කරපු ධර්ම විග්‍රහයට. මේ ශාසනය බබලෝකයකට නේද? සත්පුරුෂයෙක් විසින් පැමිණ කළ යුතු යමක් ඇද්ද ඒ කරනවා. සත්පුරුෂයාට මේ ජීවමාන උරුම වෙච්ච දෙයක් තියෙනවා. Taman නිന്ദා අපහාස සහ තාඩන පීඩන. ඒ ලෙසේම උන්වහන්සේට ඒවා ලැබෙනවා. ඒකයි. ඥානගාරික ධර්මපාලතුමාට ලැබුණේ නිന്ദා අපහාස තාඩන පීඩන. අපේ රටේ නායක හාමුදුරුවෝමයි ඉන්දියාවට පණිවිඩයක් ඇවි ඥානකාරක ධනපාල අල්ලන්න කියලා. එහේ. නමුත් අද ශාසනයටත් ඊළඟට සිංහල ජාතියටත් අතීතයෙන් කියලා ගන්න තියෙන සිංහනාද ටිකක් තියෙන්නේ ධර්මපාලතුමාගේ. එහෙමයි ස්වාමී. නමුත් ඉන්න කාලේ විඳපු දුක එහෙයි. ඉතින් ඒ නිසා ඔහම තමයි මහත්ය සංසාරේ. අපි ඉතින් බලමුකෝ මේ ධර්ම විනේ විවෘත වෙන කොටයි බබලන්නේ. අවශ්‍යයි. හැංගුණොත් නෙවෙයි. එතකොට විනයත් ඒ වගේ අර්ථ රසයෙන් ධර්ම රසයෙන් යුක්තව සීල තේජසින් මේ ධර්මයේ බබලන ධර්ම විනය. ඉතින් අහනවා අර නාගසේනයන් වහන්සේ ධර්මයේ විනේ විවෘත වුණොත් බබලනවා නම් ඔබ වහන්සේලා පෝය කරන්නේ මොකද හැංගිලා? එහෙමයි ස්වාමීනි. එතකොට මේ පාම කුදෙසීමත් එක විනේ පිටකේ වැහෙනවා. විවෘත වෙන්නේ නැහැ. ඒ කියන්නේ මහත ඇත්ත ඒක රජ්ජුරෝ කියපු කාරණාව හරි. ඒ තමයි අද කාලේ වුණත් මිනිස්සු ගොඩාක් දන්නේ ධර්මයේද විනේද? විනය දන්නේ අඩුවෙන්. විනය අඩුවෙන් දන්නේ. සිල්පදවත් දන්නේ නැහනේ. සිල්පද දන්නේ නැති නිසාමනේ මේ දැන් හාමුදුරුවන්ට මේ මේක කැපයි මේක අකපයි කියලා එකක් නැත්තේ. මේ සිල්පද මිනිස්සු දන්නවා නම් බස් එක යන හාමුදුරන්ට ටිකට් ගන්න ඕනේ නැහැ නිසල්ලි. දීලා. ගිහි අරන් දෙන්න බෑ ටිකට් එක. ශිල්පද දන්නවා නම් එක ආසනයේ ස්ත්‍රියක් ඉඳ ගන්න හොඳ නැහැ කියලා ආඳුනමක් කෙනෙකුටම ස්ත්‍රී අයින් වෙනවනේ. දැන් ස්ත්‍රී අයින් වෙලා සීට් එකේ කෙලවර හාඳුරන්න දෙනවා. ඒකට අපිට සිල්පදයක් තියෙනවා. එක සීට් එකේ එක ආසනේ මැද පිරිමි හිටියත් බෑ. අග කොයි හරි ස්ත්‍රියක් ඉන්නවනම් ඒ ආසනේ අපිට ඉඳ ගන්න බෑ. දැන් අද ගෑනු ඉන්නවනේ හාමුදුරුවෝ අයිනට යන්න ඉඩ කඩ දීලා ඒ ගෑණි මේක ඉඳගෙන ඉන්නවා. සීට් එකක්වත් හම් වෙන්නේ නැහනේ. සමහර හාමුදුරුවෝ අපිට කියනවා අපිත් මටත් වෙලා තියෙනවා. මමත් හිටගෙන ගිහිලා තියෙනවා සීට් එකක් නැතුව බස් එක. ඉතින් ඒ වගේ හාමුදුරන්ට ගොඩාක් කරදර එහෙම සිද්ධ වෙනවා. ඊට පස්සේ හාමුදුරු බස්වල දාගෙන යන්නේ නැහැ. ඉතින් මේ මොනවා ඕවත් එක ඊට පස්සේ මහත්තයේ ප්‍රායෝගික ගැටලු ඉදිරියේ තමයි හාමුදුරුවන්ටත් අර ධර්ම විනයෙන් ආපු තේජස ශක්තිය නැති වුණොත් එහෙම ගුරු ඇසුරකින් ඇදලා බැඳලා තියාගත්තේ නැත්නම් ඒ හාමුදුරුවෝ ඒ ප්‍රායෝගික ප්‍රශ්න වලට විසඳුම් හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ වාහන හොයන්න පටන් ගන්නවා, මුදල් හොයන්න පටන් ගන්නවා, රැකියාවල් කරන්න පටන් ගන්නවා. ඒ පැත්තට යොමු වෙනවා. එහෙමයි. ඒකට ඒ தත්වෙට ගිහියොම තමයිපත් කරන්නේ. හැබැයි යාම්දුරන්ටත් අර ඇසුරක් එක තේජසක් නැති නිසා. ඉතින් කොහොම හරි මෙහෙම පරිසරයක් හැදීගෙන යනවා කාට වැරදිද කාට දොස් කියන්න කියලා නම් මට නම් තේරෙන්නේ නැහැ. මොකද අපිටත් ගෙවල් වල ඉඳින් අපිට මොනවද තේරුනේ නැහැ. ඉතින් ඒ නිසා මිනිස්සු විනයක් දන්නේත් නැහැ. මිනිස්සු විනය දන්නවා නම් හාන්දුරු නමකට කාන්තාවගේ ඇඟ ස්පර්ශ කරන්න විනයෙන් ඉඩ කඩන්නේ නැහැ නං නෑ නෑනේ කොහමද? ඒතර ගෑනු අත උස්සගෙන කියලා හාමුදුරනේ මගේ අතේ මේ පිරිත් නූලක් ගැට ගහන්න කියලා ගෑනු උඩ දාගෙන යන්නේ නෑ නේද විනේ දන්නවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ඔක්කොම වැහිලා. ඒතකොට ඒක ධර්ම විනය විවෘත වෙලා නෑ. ඒතකොට රජ්ජුරුව තහන්නේ ධර්ම විනය විවෘත වුණා නම් ওই ප්‍රශ්න වෙන්නේ නෑ. ඇයි ඒක හැංගෙන්නේ? ඒත් හැබැයි රජ්ජුරුව කිව්වා පොය කරන එක වැර ඒ කියන්නේ හැංගිලා කරන්නේ. දැන් අපිට ඔහොම විනය මාධ්‍යයේ මෙහෙම කතා කරන්න පුළුවන් පිරිසක් ඉතිරියේ කතා කරන්න පුළුවන්. මෙහෙම කතා වුණාට අපි කවදාවත් පෝය කරන එකක්. පෝය කරනවා කියන්නේ දවස් 15කට සැරයක් අපිට තියෙන ශිල්පද 227ක් වූ ශිල්පද සජ්ජායනා කරනවා. ඒක සීමාගේ කියන්නේ ඒකෙන් සාමනීර හාමුදුරුවරුත් අයින් කරනවා එතනින්. දැන් සාමාන්‍යයෙන් ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා දවස් 15කට වතාවක් ඒක කරනවා. දැන් අපි අසපුවල ගත්තොත් අපි දවස් 15කට සැරයක් ඒක කරනවා. එතකොට පන්සල් වල ගත්තොත් ඒකට පරිසරයක් නැත්නම් ඒ ආම්දුරුවෝ අඩුම තරමේ මේ වස්වසන්ට කලින් හරි පෝය කරනවා. ස්වාමීනි පාමොක් දේශනාව කියලාද? පාමොක් දේශනාව කියන්නේ ඒකට. එහෙමයි. පාමොක් දේශනාව කියලා කියන්නේ ඒකට. ඊට පස්සේ මේ එතකොට ගිහි අය ගන්න නේ. ඉතින් රජුරු අහන්නේ ඇයි ඒක ගිහි මිනිසුන් අහන්න සලස්වන්නේ නැත්තේ කියලා. ඉතින් ධර්ම විනය විවෘත වුණාමනේ බබලන්නේ කියලා. ස්වාමීනි විනය පිටකේ හදාරන්න දැන් මෙහෙම විනය පිටකේ ගිහි අයට හදාරන්න පුළුවන් නේ. පොත්පත් තියෙනවනේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් තේරෙන්නේම නැත්නම් අපි කියමු රේණුකාණේ හාමුදුරන්ගේ තියෙනවා නායක හාමුදුරන්ගේ උපසම්පදා ශීලී පොත. එතකොට ඒක කියවුවොත් එන උපසම්පදා හඳුන් නමකට තියෙන සිල්පද ඔක්කොම ටික මොකද්ද කියලා මිනිස්සුන්ගේ භාෂාවෙන් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් එහෙම විනය සූත්‍ර විනය ත්‍රිපිටකයෙන් කියව ගන්න පුළුවන් අයට කියවන්න පුළුවන්. එහෙමයි. හැබැයි මෙහෙම එකක් බලන්න ඕන. ඒ අපි ධර්මයේ ඉගෙන ගන්නේ පිළිසරණක් පිණිස මිසක් අන් අයගේ අදපුද හොයන්න නෙවෙයි. එහෙම දැන් ඕක දැන් ඕක කිව්වට පස්සේ ඊට පස්සේ වඳුරට දැලිපියා වුණා වගේ. ඊට පස්සේ මේ පොතෙන් බලලාකෝ ආරහාඳුරන්ගේ සීලය. මේ පොතෙන් බලනකෝ ආරහාඳුරන්ගේ සීලය කියලා සිල්පද ඉගෙනගෙන උත්තරීතර සිල්පද ඉගෙනගෙන ඒවා හාමුදුරන්ගේ ජීවිතයෙන් හෙව්වොත් එහෙම Taman සංවර නොවි ඒක ඒ කෙනාට සංසාරේවත් හික්මෙන්න බැරි වෙන්න පාපයක් වෙයි. නමුත් ස්වාමීනි මහා සංඝරත්නය මෙබඳු සිල්පදවලින් යුක්තයි කියලා පැහැදෙන්න තියෙන ඊට කඩ මේ ඒ පරිදිෙන් අනුමෝදන් වෙන්න පුළුවන් නේද? ආ මොන අනුමෝදන් වෙන්න පුළුවන්. දැන් අපිට සමහර වෙලට ඔන්න ওই කාරණා ටික කතා කරන්න අපිට ওই සංඝයාගේ ගුණ ගැන, සසර දුක ගැන එක තැනක තියෙන සූත්‍රයක් තියෙනවා අපි බලමු මේ මිලින්ද ප්‍රශ්නේම. අවසරයි. ඊට පස්සේ අහනවා මේක අහනකොට අර විනය කරන්නේ, පෝය කරන්නේ ඇයි එක දැනක ගිහි අය බැහැර කළා ධර්ම විනය බැබලෙන්නේ විවෘත වුණාමනි කියලා දැන් රජු අහන ප්‍රශ්නෙට නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන රජතුමනි මේ ධර්ම විනය විනය සජ්ජහනා කරන එක සීමා උනේ පොයගෙට විතරයි. පොයගේ විතරයි. බාහිර අයට ධර්මයේ ඉගෙනගෙන විනය ඉගෙනගෙන ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. සජ්ජහනා කරන වෙලාවේ පොයගේ විතරයි පොයගෙන් තමයි බැහැර කරන්නේ. කියනවා තුන් අයුරකින් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව සංඝයාට එක තැනකට වෙලා පෝය කරන්ද කාරණා තුනක් කියනවා බුදුරජාණන් වහන්සේ බැලුවේ. එකක් තමයි පෙරවිසූ තථාගතයන් වහන්සේලාගේ වංශයට අනුව පාමොක් උදෙසීම සීමාවකින් වැහුවා. ධර්මයට ගෞරව ඇති කරන්නයි භික්ෂු භූමියට ගෞරව ඇති කරන්නයි. කියන රජතුමනි පෙර වැඩවිසූ තථාගතයන් වහන්සේලාගේ වංශවල සීමාවක තමයි සංඝයා පාමොක් දේශනා කළේ පොයේ එක. ඉතින් ඒකත් අද දක්වාම ඒක එනවා. කලින් බුදුරජාණන් වහන්සේලා කරපු විදිහටමයි එන්නේ. ඊට පස්සේ ඒක පෙර තථාගතයන් වහන්සේලාගේ වංශේ. කියන රජතුමනි තියෙනව නේද සෙරබුදూరు කරපු දේවල්ම අපේ බුදුරජාණන් වහන්සේ කරන්නේ ඒක උපමාවකින් කියනවා. කියනවා රජතුමනි ශාස්ත්‍රියන්ගේ ශාස්ත්‍රීය මායාව තියෙනවා. ශාස්ත්‍රියන් තුලේ පමණයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි ස්වාමී. රජවරුන්ගේ රජ මායා ඒ කාලේ ඒ අය අතර විතරයි. ඒ වගේම ඒක අනිත් ඒ අයට දෙන්නේ නැහැ. ඉතින් අපි වුණත් දැන් සාමාන්‍යයෙන් වැදගත් පිරිසක් අතර කතාවක් වෙනකොට ඒක වැදගත් පිරිසක් අතර විතරයිනේ ඒකට අනිත් අය සම්බන්ධ කරගන්නේ නැහනේ. ඒ වගේ තමයි උපසම්පදාව ලැබූ භික්ෂූන් විතරක් එකතු වෙලා කරන පෝය කර්මේ පෙර බුදුවරුන්ගේ කාලේ ඉඳලා ඒ විදිහටම යන්නේ. ඊට පස්සේ උපසම්පදාව නොලැබූ ජනයාට ඒක වැහිලා තියෙනවා. ඒක කොහොමද කරන්නේ කියලා. මහරජාණෙනි පොළොවේ යම් ජන සමූහව සිටිද්ද එනම් මල්ලවයෝය, අතෝනයෝය, පර්වතයෝය, ධම්මගිරියෝය, බ්‍රහ්මගිරියෝය, නාටකයෝය ඔය ඒ කාලේ තිබ්බ කුල પરම්පරා. ඊළඟට නැටුම් කරවෝය, පිනුම් ගසන්නෝය, පිසාචෝයය, මණිබද්‍රයෝය, පූර්ණබද්දයෝය, ශ්‍රී දේවතාවෝය ඒ සිරි දේවතාව කියන්නේ ලක්ෂ්මී අදහන අය. කාලි දේවතාවෝය. ඊළඟට වෛශ්‍යවය, කෘෂ්ණබත්තිකයෝය. කෘෂ්ණබත්තික කියන්නේ විෂ්ණු අදහන අය. ඊළඟ ගානිකයෝය, ආසිපාතකයෝය, බද්දියෝය මේ ඒ කාලේ තිබ්බේ. දැන් ඊතර බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා අවුරුදු 500ක් වෙනකොට මේ අය ඉන්නවා. තැන් තැන් වල. කියනවා ඒ අයගේ තියෙන රහස් තියෙනවා කියනවා. ඒකේ ඒ අය අතර විතරයි කියනවා තියෙන්නේ. එහෙසම. දැන් එක එක අයට තියෙන රහස්. දැන් අපි ගත්තොත් ඔය සමහර අය ඌරු මස් කන්නේ නැති සමහර ආගම් තියෙනවානේ. එතකොට ඒක තියෙන්නේ එයාලගේ ආගමේට සම්බන්ධ වෙන අමනුෂ්‍ය පිරිසගේ බලේ ඡේදනය වෙනවා මේ මාංශෙත් එක්ක. එහෙමයි ස්වාමීනි. එතකොට මේ බලවේගය විසින් මේ જાතියට යමක් පැවරුවා ඒ තමයි මේක කන්න එපා මේක මොහු කරගන්න එපා කියලා. <laughs> යම් දවසක ඒ ඌරු මස් කෑවොත් ඒ ඌරු මස් ඌරු තෙල් ඒවා එයාලගේ සමාජෙත් එක්ක මිශ්‍ර වුණොත් ඒ ආගමත් එක්ක සම්බන්ධ භූතයන්ද එයාලත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් ඉදිරියට ඇත්තටම දැන් ඒ වාගේ දේවල් වලදී ඒ මේ මිනිසුන්ගේ තියෙන පවර එක අඩු කරන්ද හොඳම ක්‍රමයක් ඒක ඉතින්. ඊට පස්සේ තියෙනවා දැන් Hinduන් තුල තියෙනවානේ අර හරක් මස් කෑම එතහනම් කියන්නේ. ඒ ඒ තමයි සාමාන්‍යයෙන් Hindu භක්තිකයන් තුල ක්‍රියාත්මක වෙන දේව ආකර්ෂණයේ දේව බලේ ත ඡේදනයක් වෙනවා හරක් මාංශයත් එක්ක. හේතුව ඒ අයගේ දෙවියෝ අතර ඒක උතුම් කොට සලකනවා. එහෙමයි. පැහැදිලි නේද? එතකොට දැන් අපේ අපේ බුද්ධ ශාසනයේ මේක නැහැ. බුද්ධ ශාසනය හරකාගෙන් වෙන ಗುಣධර්මයේ ටික දැකලා කියන්නේ හරකාගෙන් මිනිස්යාට තියෙන උපකාරත් එක්ක කෙලිහි ගුණත් එක්ක සාමාන්‍ය හරක් මාංශයේ කන්න මිනිස්සුගේ හිත නැමෙනවා අඩුයි. එහෙමයි නේද? නමුත් අපේ බුද්ධ ශාසනයේ අර අර ඒ බුද්ධ ශාසනයේ තියෙන සත්‍යයත් ඒ වගේම ගුණ සද්ධාවත් සීලයත් ගුණධර්මත් එක්කයි අපිත් එක. දැන් අපි බුද්ධ ශාසනයට සම්බන්ධ දෙවිවරු ඉන්නවා නම් ඒ දෙවිවරු සම්බන්ධ වෙන්නේ කන බොන ඒවත් එක්ක නෙමෙයි. එහෙයි ස්වාමීනි. ඔහු තුල තියෙන ගුණධර්මත් එක්ක. දැන් සමහර අය කියනවානේ ආන්දරණේ අපි හරිය සිල්වත් උම්මලකඩවත් කන්නේ නැහැ කියලා. ඒක නම් ඒක බුද්ධ ශාසනයට අදාළ දෙයක් නෙවෙයි. ඒක යාගේ රුචි අරුචිකමත් එක්ක අදාළ දෙයක්. එහෙමයි ස්වාමීනි. මොකද මේ මාංශත් එක්ක තියෙන බන්ධන තියෙන වෙනත් ආගම් එක්ක. මොකද මේ අපේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ත් එක්ක දෙවරු උදව් කරන්න හෝ සම්බන්ධ වීමක් හෝ තියෙන්නේ ಗುಣධර්මත් එක්කමයි. ඒකාන්තයෙන් ಗುಣධර්මත් එක්කමයි. ಗುಣධර්ම සහ සසරේ තියෙන බැඳීම් එක්ක. නමුත් වෙනත් ආගම් වල මේ බලවේග ඔක්කොම එන්නේ යා කනබන දේවලුත් එක්ක. එහෙමයි කන බොන දේවල් වෘත ඊළඟට සජ්ජහයන ඒ අයගේ කරන මන්ත්‍ර ස්ත්‍රෝත් යාදිනි ඒවත් එක්ක මේ බන්ධනේ තියෙන්නේ. ඔය වගේ එක එක දේවල් අපි ඒක ස්වාමීනි ධාර්මික බන්ධනේ මේ ධාර්මික සහයෝගිතාවක් නෙමෙයි නේද? ඒක ඉතින් ඒක තමයි ඉතින් ඒ ආගම් වල ස්වභාවය නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් කියනවා මේ මේ අය අතරත් රහස් තියෙනවා කියන. එහේ. ඒ ඒක ඒ අය අතර තමයි තියෙන්නේ කියලා. ඒ වගේ තමයි කියනවා උපසම්පදා භික්ෂුන්ට විතරක් සීමා වෙච්ච දෙයක් තියෙනවා කියනවා මිනිස්සුන්ට සම්බන්ධ වෙන්න බැරි ඒ තමයි කියනවා මේ පෝය කරන එක. එතකොට කියනවා ධර්ම ඒක තමයි බුදුරජාණන් වහන්සේලා පෙර වංශයට අනුව ඒක කරන්නේ. ධර්මයට ගෞරවය ඇතිව පාමොක් උදෙසීම සිද්ධ වෙන්නේ මහරජාණන් ධර්ම ගෞරව ධර්මයේ ඒ කියන්නේ ඒක ඇස්සේ ලොකු ධර්මයක් වෙනවා මහන්තයන්. ඒ තමයි ශිල්පද සජ්ජායනා කරනවා. ඒ ශිල්පද කාට හරි කැඩිලා තියෙනවා නම් එතන සංගය මැද කියනවා. ස්වාමීනි පොහේ කර්මය පිළිබඳව අපිට තව ටිකක් කරුණු ඒ අවස්ථාව. ඒක තමයි දැන් ඒ දැන් මේ ගීයාගෙන් වැහිච්ච නිසාම මේ මිනිස්සු දන්නේ නැත්තේ පොහේ කරන්නේ. දැන් පොහේ කරනකොට ඉස්සල්ලාම එකතු වෙලා සංඝයා ඒ සම සංඝයාගේ පිරිසුදු බව සංජය කියාගෙන සිල්පද කෙල්ල තිනවා කියන පිරිසුදු වෙනවා. පිරිසුදු වෙලා ඒ ස්වාමීන් වහන්සේලා හොඳට ආසන පනවලා මේ පහන් දැල්වලා වතුර ඒ ටික බොන්න ඒ ටික හරි ගස්සලා එතන තියෙන වික්ත ප්‍රතිබල භික්ෂුවක් විසින් සංඝයන් අහනවාද කීනමක් ඇවිල්ලා තියෙනවද ආසන පනවලා තියෙනවද ඒ ටික ඔක්කොම කරලා තියෙනවද කියලා අහනවා ඉස්සෙල්ලා පාලියෙන්. අද කොයි වගේ පොය දවසක්ද කීවෙනි පොයද මේ ඍතුවේ මොන මේ ඍතුවද මේ යන්නේ මොන පොයද යන්නේ කීවෙනි පොයද තව පොයවල් කීයක් ඉස්සරහට තියෙනවද? ඒ ඔක්කොම අහනවා. හාමුදුරුවෝ කීනමක් ඇවිල්ලා ඉන්නවද? ඊළඟට තම තමන් සමාන ඇවැත්වලට සිල්පද කෙල්ලලා තියෙනවනම් ඒ වගේ පිරිසිදු වෙලා තියෙනවද? එහෙමයි. ඔක්කොම ටික අහනවා. අහලා මොන හරි දැනට Taman දන්න දෙයක් තිබුණොත් එහෙම කැල්ල තියෙනවා නම් ඒක කැල්ල තියෙනවා කියන්නේ නැත්තම් නෑ කියන්නේ දැන් සිල්පද ටික කියාගෙන යනවා. කියලා ඔක්කොම කියලා ඒක 아무තු එක මහන්තයා. හරි අද්භූතයි. ඒ කියන්නේ මහත්තයා මේ පෝය කරද්දී රහත් වෙච්චයි ඉඳලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එච්චර ගැඹීරයි. පෝය කරද්දී ඒ පෝය කරන විදිහ බලලා රහත් වෙලා තියෙනවා. එච්චර බුද්ධ ශාසනේ තේජාන්විතානේ කියලා. ඒතර මෙච්චර ගෞරවයෙන් ධර්මානුකූලව යන ඒ වැරද්දක් වුණොත් කියනවා හංගගෙන ඉන්නේ උපසම්පදා සංඝය. ඒ ධර්මයේනේ. ඒතර එච්චර ධර්මයක් මේ ගිහි මිනිස්සු අතරට යන්න හොඳ නැහැ කියනවා. ඒක හරියට හොඳ හඳුන් අරයක් රොඩියන් අතරට ගියා වගේ කියනවා. එහෙයි ස්වාමී. ඒතර ඒකෙන් ඒකෙන් තියෙන අර ධර්ම ගෞරවත්වෙම. ඒ නිසායි පෝය කරන ඒවා මිනිස්සු අතරට යන්නේ නැහැ කියනවා. ඒ විදිහට කරුණු දෙකක් තියෙනවා අපි ඊළඟ කාරණාව මේ විස්තර වශයෙන් ඉගෙන ගන්නවා. ස්වාමීන් අවසරයි. ඔව් මහත්තයා අර රජුරු අහන ප්‍රශ්නෙට උත්තරයක් මේ යන්නේ. රජුරු අහනවා ධර්ම විනී විවෘත වුණොත් බබලන්නේ. නමුත් ඔබ වහන්සේලා පෝය කරනකොට එක එක තැනක ගිහියෝ සම්බන්ධ නොවි කරන්නේ ඇයි කියලා. එතකොට ඒකට හේතුවක් විදිහට නාගසේන මහරහතන් වහන්සේ දක්වනවා මේක බුද්ධ වංශේ. කලින් බුදුද ශාසනවලත් එහෙම වෙලා තියෙනවා. ඊළඟ තමයි මේක උතුම් ධර්ම කටයුත්ත. ඒකට මේ ධර්මීය සාමාන්‍ය ජී මිනිස්සු අතරට ගිහිල්ලා ඒකේ වටිනාකම නොවන සේවා කියලා. එහෙමයි. ඊළඟ තුන්වෙනි කාරණාව තමයි මේ භික්ෂු භූමියට තියෙන ගෞරවය මුල් කරගෙන පෝය කරනවා කියන වෙනම. ඒ කොහොමද බුද්ධ ශාසනයක පැවිදි උපසම්පදාව ලබා භික්ෂුවක් වීමෙන් වෙන කිසිවක් හා සමාන නොවන නොවේනවා. කියන්නේ මහත්ය උපසම්පදා වෙනවා කියලා කියන එක සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඒ උපසම් බ්‍රහ්මයාට උපසම්පදා වෙන්නත් බෑ. දෙවියෙකුටත් බෑ. ගිහි කෙනෙකුටත් බෑ. පැවිදි වෙලා ඒ අදාළ විදිහටම තමයි උපසම්පදාව ලැබෙන්නේ. ඒතර මේ ලෝකයේ තියෙන උත්තරීතරම සීලය තමයි උපසම්පදා සීලය. කෝටියක් සංවර සීලය. ඒතර උපසම්පදාව කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඇයි උපසම්පදාව තිබ්බොත් තමයි මහත්ය තව කෙනෙක් මහාන කරන්න පුළුවන්. ඒතර උපසම්පදාව නැති වුණොත් තුන්වෙනි පරම්පරාවකට මහානකම යන්නේ නැහැ. කසාවත යන්නේ නැහැ, පැවිද්ද යන්නේ නැහැ. උපසම්පදාව එච්චර වටිනවා. උපසම්පදා කියන වචනේ නෙමෙයි සැබෑ පිරිසුදු උපසම්පදාවත් ඒ උපසම්පදාව රැකීම. මම මතකයි මම එකතරා ආරණ්‍යක ඉන්න කාලේ මට ඔන ගමේම පෙරහැරක්. ඒ කියන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ උපසම්පදා කරලා පෙරහැරෙන් වඩම්මගෙන ආවා. එහෙමයි සර්. පෙරහැරෙන් වඩම්මගෙන ඇවිල්ලා ඔන්න දැන් ගමේම අපේ හාමුදුරු උපසම්පදා කළා කියලා බැනර් දාලා හේවිසි ගහලා වෙස් නැටුම් නටලා ඔන්න එකක්. ඊට පස්සේ ඊළඟ මාසෙම ගමේ මිනිස්සු එකතු වෙලා හාමුදුරන්ට ගහලා පැන්නවා මොකද්ද සටකපටේ. එහෙ. ඒක මං කල්පනා කරා දැන් මේ හාමුදුරුවම නේද පෙරහැරෙන් ගෙනාවේ. එහෙ. ඒක මිනිසුන්ගේ තියෙන සෝබනේ බලන්නකෝ. එහෙමයි ස්වාමී. ස්වාමීනි දකින කාරණාවක් තමයි මේ ගිහි උදවිය සමහර වෙලාවට ඕනවට වැඩිය කලබල වෙලා සමහර අවස්ථාවන් වල විහාරස්ථානවල ස්වාමීන් වහන්සේ පිටමන් කරන්න කටයුතු කරනවා. ඒවා ඉතින් ඒ කර්මානුරූප වෙයි. එහෙමයි. සාම්දුරණමක් හිටියොත් චීවරයක් දරාගෙන හිටියොත් සංඝයා කියලා දානයක් හරි පූජා කරන්න පුළුවන්. දැන් පන්සල් කීයක් වෙහි වෙහි යනවාද? ඉන්න හාමුදුරුවෝ මේ රැක ගන්න ඕනේ නේද? හාමුදුරන්ගේ වැරදි අඩුපාඩු වලට මිනිසුම නේද සපෝට් එක දෙන්නේ? එහෙමයි. ඒ නිසා හාමුදුරන්ට සිල් රකින්න පුළුවන් පරිසරයක් හදලා හාමුදුරන්ට දම් පැන් ටික දීලා හාමුදුරන්ගෙන් වැඩකාරයෙක් වගේ වැඩ ගන්නෙ නැතුව ඒ හාමුදුරන්ට පාඩුවේ ඉන්න දුන්නා නම් හරි නේද? ඕවා අපි කිව්වට හරියන්නේ නැහැ මහත්තයා මේ මිනිස්සු හැදෙන මිනිස්සු જાතියක් නෙවෙයි. අවසරයි ස්වාමී. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් ලොකු ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙන්න මෙහෙම මහමෙවුනා වැසුරෙන් පිරිසක් හැදුවා. ඒ හදලා ඉතින් ඒ මිනිසුන්ට ධර්මයේ දුන්නා. ඉතින් ඒ අය අතරිමුත් ඉතින් සුළු පිරිසක් තමයි බේරිලා යන්නේ. නැත්තම් පරණ පුරුද්දටම මිනිස්සු වැටෙනවනේ. දැන් මහත්තයා කොච්චර බණ ඇහුවත් අනේ ඇත්ත නේනම් කියලා බණ අහලා නැගිටින්නේ ආයේ පරණ කෙනානේ. එහෙමයි සම. ආයේ පරණ වැඩ ටික කරනවනේ යා ගිහිල්ලා. පුදුම මේකක් උනේ මේ සංසාරේ කෙලෙස් වල ස්වභාවය. එහෙමයි ස්වාමීන් මෙච්චර උත්තරීතර දෙයක් හිතේ රඳවාගෙන ඒ ධර්මයේ හැසිරෙන්න දෙන්නේ නැහැ. එච්චර කෙලෙස් සතුරා බලවත් වෙලා. එච්චර කෙලෙස් සතුරා බලවත් වෙලා. ඉතින් කියන උපසම්පදා භික්ෂුවක් එච්චර වටිනවා. සාමාන්‍යයෙන් දෙවි කෙනෙකුටවත් ඒ සීලේ නැහැ. ඉතින් අපි සංඝයා පවා උපසම්පදා සංඝයාට කොච්චර ගරු කරනවද? මේ ශාසනයේ තියෙන සිව්පසේ පවා සම්පූර්ණම බාරකාරත්වයේ උපසම්පදා සංඝයාට තියෙන්නේ. උපසම්පදා සංඝයාගේ අවසරයෙන් තමයි සාමණේරයට පවා දෙන්නේ. ඉතින් එහෙම තියෙද්දී සාමාන්‍ය පන්සලක උපසම්පදා හඳුනනමක් හිටියොත් ගිහි අය මිනිස්සු කතා කරන විදිය බලන්න. එහෙමයි ස්වාමීනි. ගෙදර ගෑණිට ඔළුව පහත් කරන කතා කරන දායකයා හාන්දුරු ඉස්සරහ පිට ලොක්ක වෙන හැටි බලන්නේ. මේ මිනිසුන්ට නම් පට්ටම් මොනවා තිබ්බත් මරුණාට පස්සේ නම් කොහේ යයිද දන්නේ නැහැ මහන්ත. එහෙමයි ස්වාමීන් මේ සංඝයාට මේ මේ තමන්ගේ බලපුලුවන්කාරකම් පෙන්වන්නට එමනේ. මොකද මේ හාමුදුරුවෝ උපසම්පදානේනේ. ඊට පස්සේ තියෙනවා උපසම්පදාව කිසි දෙයක් හා සමාන දෙයක් නෙවෙයි කියනවා. පමන කළ නොහැකි කුසල් උපදවන දෙයක්. මහත් අනර්ග දෙයක් ලෝකෙහි වෙන කිසිවක් හා අගය කිරීමට හෝ ගලපා බැලීමට හෝ ප්‍රමාණය කිරීමට හෝ නැති දෙයක් වෙන කිසිම දෙයක් එක්ක ගලපා බලන්න බෑ කියනවා. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ හාමුදුරුවෝ කොහෙද දන්නේ? හාමුදුරන්ගේ වයස? එහෙමයි. දැන් අපිටම කොච්චර කියනද ඔබ වහන්සේලාට ඉච්චර වයසක් නැහැ, තේරුමක් නැහැ. මේවා ගැන අපිටනේ අත්දැකීම් තියෙන්නේ. මම නම් නිහඬව ඉන්නවා. ඒ කියන එක යන්න ඇති. එහෙමයි. ශාසනෙත් එක්ක මේ සෙල්ලම් බෑ. ඒ කියන්නේ අර අර ධර්ම දෙවියා මඟ ඇරලා ගියේ. අපි කලින් වැඩසටහනේ කතා කළේ. අර අධර්මයේදී කරුණු කියනවා බැරිම තැන මං අරිනවනේ. ඒ වගේ දැන් මේ අපි සංඝ ගුණ කියලා දෙනවා, දහම් ගුණ කියලා දෙනවා, පාපය ගැන කියලා දෙනවා. අපිත් එක්ක නීති කතා කරන්න ආපු ගමන් මන්නම් අයින් වෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් අද ලෝකේ ලේසි නෑ මේ පිළිසරණක් හොයාගෙන ආවට පස්සේ වැටෙන වලවල් ගොඩ. කිසිම දෙයක් එක්ක සමාන කරන්න බෑ කියන වයසත් එක්ක උපසම්පදා භික්ෂුව සමාන කරන්න එපා කියනවා. ධනයත් එක්ක සමාන කරන්න එපා කියනවා. ඊළඟ තමන්ගේ වංශෙත් එක්ක සමාන කරන්න එපා කියනවා. තමන්ගේ බලපුරුවන් කාරකම් එක්ක දැනුම එක්ක සමහරට උපසම්පදා හාමුදුරුවෝ සාමාන්‍ය පෙළ කරලා තියෙන්න පුළුවන්. දායකයා මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. ඒ මහාචාර්යකම යාට. එහෙමයි ස්වාමී. උත්තර ස්වභාවයක්. ඔව් නේ ඒකනේ මේ ඒ උපසම්පදාවට ගරු කරන්න උත්තරී කරයි. ඉතින් ඒ නිසානේ දැන් සෝහන් වෙච්ච ගිහියා උපසම්පදා සංඝයාට වඳිනවනේ පෝය කරනවා කියලා. එහෙමයි. ඒ නිසා මේ පෝය කරනවා කියන එක ශ්‍රේෂ්ඨ දෙයක්. ඉතින් මෙබඳු භික්ෂු භාවයේ ලෝකයේ පිහිටියේ කිසිවක් හා සමසම නොවේවායි උපසම්පන්න භික්ෂූන් අතර පමණක් පාමොක් උදෙසීම හැසිරෙයි කියනවා. ඒ නිසා ලෝකෙ කිසිම ගිහියෙකුට කිසි විදියකට කරගන්න බැරි දෙයක් තමයි මේ ප්‍රාතිමෝක්ෂ දේශනා කරන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒක උපසම්පදා භික්ෂුන්ට විතරක් පෝය ගේක පැනෙව්වා. ගිහි අය සාමණේර අය ඒ පෝයගෙන් බැහැර වෙන්න ඕන. ඉතින් ඒ නිසා කියනවා මහරජාන් ලෝකයේ උතුම් බඩු බහඬ උතුම් වස්ත්‍ර උතුම් ඇතිරිලි උතුම් හස්ති අස්ව රත රන් රිදී මුතුමැණි ස්ත්‍රී රත්නයක් හෝ ජයග්‍රහණයක් ලබන ජයපැම්වීමක් හෝ ඇද්ද ඒ සියල්ල ලැබෙන්නේ රජවරුන්ට කියනවා යුද්ධයක් දිනලා ජයපැම්බනකොට අර සටන් කරපු අය ගෙන්න ගන්නෑ රජවරු ඒ ජයපැම්බනවා ඒකේ පිරිසට විතරයි කියනවා තේරුණා නේද? ලෝකේ උතුම් වස්ත්‍රයක් වටිනා දෙයක් ලොකු මණිකක් හම්බ වුණොත් ඒක රජාට දෙනවා. ඒව පරිහරණය කරන්න සුදුසු රජ පැලැන්තියට. ඒ වගේ තමයි බුද්ධ ශාසනයේ ප්‍රාතිමෝක්ෂ දේශනාව පෝය කරනවා කියන එක උපසම්පදා සංඝය අතර විතරක් සිද්ධ වෙනවා කියන්නේ. එහෙමයි ස්වාමී. ඒ නිසා මේවත් එක බලනකොට පොයේ ගෙවල් හදන්න උදව් කරන එක සංඝයාගේ උපසම්පදා පින්කම් වලට උදව් කරන එක හරි උපකාරයි ඉතින්. ඊට පස්සේ උපසම්පදා සංඝයාට සිල් රකින්න උදව් කරන එක ඒ සීලී රැකෙන්න උදව් කරන එක බොහෝ උපකාරයි. එතින් කියනවා එමෙන්න මහරජාන් ලෝකේ යම්තාක් සුගතයන් වහන්සේගේ දේශනාවේ ඇති ආචාර උත්තම සීල සංයම ගුණයක් ඇද්ද ප්‍රාතිමෝක්ෂයේ හික්මෙන්නා වූ භික්ෂු සංඝයා ඒ සියලු ගුණයන් සමෝපේතව වැඩ විසිතී මෙසේ භික්ෂු භූමියට ගෞරව ඇතිව පාමොක් උදෙසීම සීමාවක් කොට වදාන ලද්දේ ඒ පෝය කරන සංඝයා කොහොමදත් හොඳට සීල් රකින්න පිරිසක් මොකද මේ පෝය කරනකොට ඒ අඩුපාඩු කියලා පිරිසිදු වෙන්න වෙනවා එහෙසම් ඒතර මේ භික්ෂුවගේ වටිනාකමක් තියෙන. ඒ වටිනා භික්ෂුන් රැකගන්න ඕන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ විදිහට වදාළේ කියලා. දැන් මේ කියපු කාරණා මහත්තයා මේ ධර්මය අහන මිනිසුන්ට ඔක්කොම මතක නොතිබෙන්න පුළුවන්. නමුත් තේරුනොත් මේක ඇති. ඒක තමයි උපසම්පදාව ශ්‍රේෂ්ඨයි. ස්වාමිනේ ලෝකයේ වෙනත් කිසිම දෙයකට මේ සමාන වෙන්නේ නැති උතුම් ස්ථානයක් කියලා. උතුම් ස්ථානය තමයි උපසම්පදා භාවය කියන්නේ. ඉතින් මේක කියපු ගමන් රජුර ගොඩාක් සන්තෝෂ වෙලා නාගසේන මහරහතන් වහන්සේට සාදුකාර දෙදී වැඳා. එහෙමයි. ඊළඟට අහනවා අපි ඊළඟ කාරණයක් කතා කරමු. අවසරයි ස්වාමී. කියනවා ඊළඟ කාරණස් විනයට සම්බන්ධයි. ඒ තමයි මහත්තයා අපිට දැන් තියෙනවා උපසම්පදා සංඝයාට බොරුවක් කිව්වොත් එහෙම බොරුවක් කියවුනොත් එහෙම ඒක මුසාවාදී පාචිත්‍යයන් කියලා පචිත්‍යවතා. එතකොට ඒ ශිල් ඒ ශීලයේ කැඩුනොත් එහෙම පිරිසිදු වෙන්න තියෙන්නේ තවත් ස්වාමීන් වහන්සේ නමක් උපසම්පදා සංඝයා වහන්සේ නමක් ළඟට ගිහිල්ලා මගේ අතින් මෙහෙම මුසාවාදී කැඩුනා ඒ පචිතියවතා සිද්ධ වුණා කියලා ඇවැත් දේශනා කරන්න ඕන මං ආයෙ කරන්නේ නැහැ කියලා වාක්‍ය කොටසක් තියෙනවා. එහෙමයි. ඒ ඇවැත් ආරෝචනය කරන්න ඕන. කරලා පිරිසිදු වෙන්න පුළුවන්. එහෙම තමයි බොරු කීම තියෙන්නේ. නමුත් ඒත් එක්කම මහත්තයා මේ තව තියෙන මුසාවාදයක් ඒකෙන් පරාජිකා වෙනවා. පරාජිකා වෙන්නේ තල් ගහක හිස ගැලුණාට පස්සේ ආයෙ තල් ගහෙන් ලියලා නැහැ. ඒ වගේ මහානකම ආයෙ එන්නේ නැහැ යාට. එහෙමයි. ස්වාමිනේ උපයදි වෙලා නැවත මහාන වෙන්නත් උපයදි වෙලා සාමනීර වෙලා හිටපු විස්තර මට මතක හැටියට ඉස්සර ඔය යම් යම් කතා තියෙන අටුවාවල එහෙම එහෙමයි සාමනීර වෙලා හිටපු ආය උපසම්පදා භික්ෂුවක් වෙන්න බෑ යාට කවදාවත් බෑ දැන් සාමාන්‍ය උපසම්පදා භික්ෂුවකට කරගෙන යන්න අමාරු නම් ඒ තවත් භික්ෂුවක් ඉදිරියේ උපසම්පදාව අත්හැරලා පස්සේ කාලෙක ආය උපසම්පදා වෙන්න පුළුවන් නමුත් මේ සිල්පදේ කැඩුණොත් එහෙම ආය උපසම්පදා වෙන්න බෑ ඒ පළවෙනි එක තමයි කාන්තාවක් එක්ක එකතු වීම මෙවුන් දන් සේවනයේදීම දෙවෙනි එක තමයි කාන්තාවක් කියන්නේ සතෙක් හෝ පිරිමියෙක් හෝ හාත් එක්ක හෝ ඊළඟ එක තමයි මේ දෙවෙනි එක තමයි මේ මනුස්සඝාත සොරකම දැන දැන රජයෙන් දඬුවම් ලැබෙන විදිහට සොරකමක් කළොත් මේ භික්ෂුව දැන දැනම ඒක මහානකම නැති වෙන එක ඊළඟ එක තමයි මේ මිනිස්සෙක් ඝාතනය කරන්න ගැබක් හෙලන්න හෝ උපදේශක් දීලා හෝ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ වුණොත් පාරාජිකා වෙනවා. ඊළඟ එක තමයි බොරු කීම මම රහත් වෙලා. එහෙමයි. මට ධ්‍යාන තියෙනවා මට සමාවපatti තියෙනවා කියලා බොරුවට උත්තරීතර මුනිස්ස ධර්ම කිව්වොත් එහෙම ඔහු පාරාජිකා වෙනවා. එහෙමයි සාරා. ඒකට ආයේ මහානකම පිළිතන්නේ නැහැ. ඔහු ගිහියෙක් ගණයට වැටෙනවා. ඒකට මහත්තයා ඒ අවසාන හතරවෙනි පරාජිකාව ආවේ බොරු කීමක් නේ. කියන්නේ නැති උත්තරීතර මනුෂ්‍ය ධර්ම කීම. දැන් මහත්ය තියෙන දේවල් උනත් කිව්වොත් තියෙන දේවල් උනත් කිව්වොත් එහෙම අනුපසම්පන්නයෙකුට එතනත් යම්කිසි සීලයකට හානියක් වෙනවා. මහච්චකම කියලා අපි එහෙම තියෙනවා. දැන් තියෙන දේ පවා දැන් නැති දෙයක් කීමෙන් පරාජිකා වෙනවා. එතනත් බොරුවන්නේ. අතනත් වෙන බොරුවක් කියලා කියන්නේ වෙන උත්තරීතර මිනිස්සු ධර්ම නැතු. ඒ කියන්නේ ධ්‍යාන, සමාධි, සමාපatti, මාර්ගඵල, අභිඥා ඒවා ගැන කිව්වොත් එහෙම තමයි පරාජිකා වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔය අහන දෙයකට බොරුවක් කිව්වොත් එහෙනම් ඒක පචිතයවතා. නමුත් මේ රජ්ජුරු අහන්නේ දැන් දෙකම බොරුනේ. එහෙමයි සාම. එතකොට එක බොරුවක් සැහැල්ලු වෙන්නත් තවත් බොරුවක් බරපතල වෙන්නත් හේතුව මොකද්ද කියලා අහන්නේ. ඒ එතකොට කොහොමද ඔබ තේරුම් ගන්නේ? <laughs> දෙකම බොරුනේ. ඊට පස්සේ අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා මේ රජතුමනි මේ දැන දැන බොරු කියන කෙනාට පරාජිකාපත් වෙනවා කියලා එකක් තියෙනවා දැන දැන බොරු කීමෙන් ප්‍රතිඥා අනිතය ඉදිරියේ පිරිසිදු වෙන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා එතකොට බරපතල සැහැල්ලු වෙන්නේ මෙහෙමයි උපමාවකින් කියන්න. රජතුමාට මොකක්ද ඇහුව මේ ගැන හිතෙන්නේ? ඒ තමයි රජතුමනේ යම්කිසි පුරුෂයෙක් තවත් පුරුෂයෙකුට අතින් ගහනවා. ඔහුට ඔබ රජ කෙනෙක් විදිහට මොකද්ද පනවන දඬුවම? ස්වාමීනි මම වරදට ඒ සමාව ගන්න කියන සමාව ගත්තොත් එහෙම ඒක සමතයක් කරලා යවනවා. සමාව ගත්තේ නැත්නම් ඔහුට අපි සමාව ගත්තේ නැති වරද මුල් කරගෙන කහවණු මේ කහවණුවක දඩයක් නියම කරන්නේ. එහෙමයි සාම. ඊට පස්සේ කිව්වා රජතුමනි එහිලා පුරුෂයෙක් ඔබට ගහනවා අතින්. ඔබතුමාට ගහනවා. එහෙමයි. දැන් මොන වගේ දඬුවමක්ද දෙන්නේ? ස්වාමීනි මට කවුරු හරි ගැහුවොත් ඕකගේ අත කපනවා. ඊළඟට පාදයට කපනවා. හිසත් කරටි හිස කරටිය දක්වා සිඳවනවා. ඔහුගේ නිවසේ සියල්ල රාජසන්තක කරනවා. මහෝපිය දෙපාර්ශවයෙන් සත්මුතු පරම්පරාවතේ වනසවනවා. එහෙමයි. ඉතින් අහනවා නාගසේන මේ මහරහතන් වහන්සේ. ඉතින් රජතුමනි මොකද්ද කාරණාව දෙන්නට මතින් ඉගැහුවේ? ඔස්සරයි ස්වාමී. උපමාව පැහැදිලි නැද්ද? දෙන්නට මතින් ඉගැහුවේ. අර සාමාන්‍ය මිනිසෙකුට අතින් ගහලා කහවන දඩේකින් බේරුණා. ඔබතුමාට අතින් ගහලා හත්මුතු පරම්පරාවක් විනාශ වුණා. එකම ක්‍රියාවනේ කියලා කිව්වා. ස්වාමීනි, මිනිස්යන් අතර උස් පහත්කම් තියෙනවා. ක්‍රියාව එක වුණාට ඒකේ ප්‍රතිවිරුද්ධව ඉන්න කෙනාගේ උස් පහත්කම අනුව දඬණය වෙනස්. ආන් ඒ වගේ තමයි කො බොරු කීම කියලා එකක් තිබ්බට ක්‍රියාව ඒ බොරු කීම කියන ක්‍රමයේ අනුව උස් පහත්කම් වෙනවා. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උපද්දවන ශ්‍රේෂ්ඨ ධර්මයේ තමා තුළ නැතිව අන් අයට තියෙනවා කියලා කීම බරපතලයි. රජ කෙනෙක්ගේ කනට ගහනවා වගේ. සාමාන්‍ය ලෝකයේ අහන දෙයකට බොරුවක් කියීම අර අර දඬුවම වගේ එකක්. නිසා බොරු කීමේ වෙනස ওই විදිහටයි තේරුම් ගන්න තියෙන්නේ කියලා නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා. දැන් ඒ නිසා ධ්‍යාන මාර්ගඵල ගැන කතා කිරීම එච්චර ඒ ඒ කියන්නේ මහත්යා ඒ ධ්‍යාන මාර්ගඵල සමාධි සමාපatti අපිට තිබුණත් නැතත් දැන් තිබුණත් සංසාරයෙන් Tamanට නිදහස් වෙන්න පහසුවක් නේ. එහෙමයි ස්වාමීනි. ඒකනේ ඉතින් ඒක Taman ලැබිච්ච දෙයක් මිසක් ඒක අන් අයට මේ අදාළ දෙයක් නෙවෙයිනේ නේද? ඉතින් ඒ නිසා කොහොම නමුත් මේ නාගසේන මහරහතන් වහන්සේ ඒ අහන කාරණාව නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන කාරණාව ඒ විනය පිටකයේත් එක්ක අපි දැන් බලනකොට බුදුරජාණන් වහන්සේ කිසිම විදිහකින් අවස්ථාවක් දීලා නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් එක දවසක් එක තැනක විස්තරයක් තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මයක් දේශනා කරගෙන යනවා. දේශනා කරගෙන යනකොට ඒකෙන් තේරෙනවා සාරිපුත්තයන් වහන්සේ රහත් වෙලා කියලා. එහෙමයි. එතන හිටපු ආන්දර නමක් නැගිටලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියයි තිය ස්වාමීනි ආන්න සාරිපුත්යන් වහන්සේ මම රහත් වෙලා කියලා කියනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා එන්න කියන්නේ කියලා. සාරිපුත් ඔබ සංඝයා මැද Taman රහත් කියලා කිව්වද? ස්වාමීනි මම එහෙම ওই වචනෙන් කිව්වේ නෑ. හැබැයි මම කියාගෙන යන විදිහට කෙනෙකුට හිතෙන්න පුළුවන් කිව්ව එක. ස්වාමීනි ඒ විදිහටවත් සුදුසු නැද්ද කියලා හෙවුවා. මලස් කිව්වා සාරිපුත්ත නමුත් Taman කියන දේ මොකද්ද කියලා Taman හොඳට තේරුම් ගන්න කිව්වා. එහෙමයි. ඊට පස්සේ සාරිපුත ඔබ මේ ගැන මොකද්ද හිතන්නේ? ජාතිපච්චා ජරා මරණම් කියන එක ගැන මොකද්ද හිතන්නේ? කියනකොටම සාරිපුත්ත මහ රහතන් වහන්සේ නිහඬ වුණා. කිව්වා සාරිපුත්ත ඔක හේතුඵල දහම් වශයෙන් ගත්තොත් ආ ස්වාමීනි හේතුඵල දහම් වශයෙන් ගත්තොත් මෙහෙමයි කියලා විස්තර කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න අහන අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා. ඊට බුදුරජාණන් වහන්සේ වැඩියා. සාරිපුත්ත මහ රහතන් සංඝයාට කිව්වා බුදුරජාණන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ මගෙන් අහනකොට මට මේ යම් පසුබෑමක් ආවා. නමුත් බුදුරජාණන් වහන්සේ මට ඒකට උත්තරේ දෙන ක්‍රමේ තේරුම් කළා. තේරුම් කරපු ගමන් මට ඒ වෙලාවේ හිතුණා දැන් බුදුරජාණන් වහන්සේ මගෙන් දවස් 7ක් එක දිගට ප්‍රශ්න ඇහුවත් මට දවස් 7ක් එක දිගට උත්තර දෙන්න පුළුවන් කියලා මට හිතුණා කෙවුවා. ආයාරාම්දරෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ස්වාමීන් වහන්සේ සාරිපුත්යන් වහන්සේ කියනවා එක දිගට දවස් 7ක් උත්තර දෙන්න පුළුවන් කියලා. කිව්වා භික්ෂුව සාරිපුත්ත කියන්නේ ධර්ම ධාතු අවබෝධ කරපු කෙනෙක්. ඒ නිසා ඇත්තටම සාරිපුත්තට දවස් 7ක් එක දිගට ප්‍රශ්න ඇහුවත් උත්තර දෙන්න පුළුවන් කිව්වා. ඒකත් අර එතනත් අර අරහත්ත්වයේ වියංගෙන් යන එක පවා ඒ කාලේ ඇති වුණ ආందోලන නේ. ඉතින් ඒ නිසා අද කාලේ සිද්ධ වෙන දේවල් ගැන දන්නෝ දන්නේ. අවසරයි ස්වාමීනි අද දවසේ අපේ කාලය නිමා වුණා. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර